යම්කිසි වෛද්‍යවරයෙක් මේ කුෂ්ඨ රෝගියාට උපදෙස් දෙනවා එහෙම නලියවට කැසුවට කසන්න යන්න එපා. ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. తాවකාලික සුවයක් විඳීමක් ලැබුණට ඒකෙන් අනර්ථයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අමාරුවෙන් හරියේ නලියන වෙලාවට කසන වෙලාවට කසන්න නැතුව මෙන්න මේ ප්‍රතිකාරය කරන්න කියලා ඖෂධ ප්‍රතිකාර යොදනවා. ඉතින් දැන් මේ තනත්තාට කසන් නැතුව ඉන්න එක අමාරුයි. නමුත් අමාරුවෙන් හරි අර වෛද්‍යවරයාගේ උපදේශය පිළිපදමින් කසන්නේ නැතිව අර ප්‍රතිකාර ටික කරගෙන යනකොට අර රෝගය සම්පූර්ණයෙන්ම සුව ඊට පස්සේ කෙනෙක් අහනවා දැන් කොහොමද කුෂ්ඨ රෝගය? ආ දැන් සනීපයි කියලා තමයි ඔහු කියන්නේ. එතකොට දැන් මේ සනීපයි කියන්නේ මොකක්ද අර කසනකොට දැනෙනා වගේ සනීපයක්ද නැහැ. ඒ කසන වෙලාවට විඳින්නා වූ සුවයක් විඳින්නා වූ සනීපයක් තමයි දැනෙන්නේ. දැන් මේ ඖෂධ ප්‍රතිකාර කරලා කුෂ්ඨය සම්පූර්ණයෙන් අතුරුදහන් වුණාම දැන් සනීපයි කියලා කියන්නේ කසනකොට දැනෙනවා වගේ සනීපයක්, අතගානකොට දැනෙනවා වගේ සනීපයක්, හුලං වැදිනකොට දැනෙනවා වගේ සනීපයක්, සිසිල් වෙනවා වගේ, රත් වෙනවා වගේ සනීපයක්. ඒ මොකක්වත් නෙමෙයි. දැන් කුෂ්ඨ රෝගය සුව වුණහම සුවයි කියලා කියන්නේ මොකක්වත් දැනෙන දෙයක් නෙමෙයි. එතන තියෙන්නේ අර මෙතෙක් තිබුණු පීඩාව අහෝසි වීමේ සුවයයි. එතකොට එතන සුවයක් නැහැ කියන්න බෑ. සුවයක් නැහැ කියනෝනම් එතන දුක තියෙන්න ඕන, පීඩාව තියෙන්න ඕන. එතකොට දුක පීඩාව නැහැ කියන එකේ තේරුම එතන සුවයක් තියෙනවා. හැබැයි ඒ සුවය ඉන්ද්‍රයන්ගෙන් විඳින්නට පුළුවන් සුවයක් නෙමෙයි. එතකොට අන්න ඒ සෝය තමයි අවේදිත සෝය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රතිපත්ති පූජාව තුළින් ගුණනුවණ දියුණු කළාම ලෝකේ යථාර්ථය අවබෝධ කළාම අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය වුණාම ඒහා බැඳුණු සියලු කෙලෙස් ධර්ම අහෝසි වෙනවා. එතකොට අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා කෙලෙස් ධර්ම ඇසුරු කොටගෙන මේ පංචස්කන්ධය උපාදාන කරගෙන සසර ගමනේ යම්තාක් දුකක් පීඩාවක් විඳිනවා නම් ඒ සියලු දුක් නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙනවා වගේම එහි සත්වයේ පුද්ගලයේ කිසිවක් නැහැ. ආත්මයක් හැටියට ගත හැකි කිසිවක් නැහැ. ඒ වගේම ඒ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නාම රූප ධර්ම කිසිවක් එහි ඇත්තේ නැහැ. එතකොට විඳින කෙනෙක් හෝ විඳින නාම රූප ධර්ම කිසිවක් එතන ඇත්තේ නැහැ. නමුත් එහි යම් සුවයක් තියනවා කුමක්ද ඒ සුවය අර පංචස්කන්ධ දුක්ඛය යලි නොහට ගැනීමේ සුවය එතකොට ඒක විඳින්නට සත්වයක් නැහැ දැන් අපි ජීවත් වෙලා හිටියා වුණත් මෙතන සත්වයක් නැහැ ඒ වගේම මේ නාම රූප ධර්ම නිරුද්ධ වුණාම ඒවා විඳින්නට දැනගන්නට නාම රූප ධර්මවත් එතන නැහැ නමුත් ඒ ඒ සුඛය නැහැ කියලා කියන්න බෑ. ඒක අවිද්‍යමානයි කියලා කියන්නට බෑ. ඒක නැති එකක් කියලා කියන්නට බෑ. කුමක් නිසාද? ඒ සුවය නැතිනම් නැවත දුක ජනිත වෙන්නට. දැන් කුෂ්ඨ රෝගය සුවපත් වුණා කියලා කියන්නේ දැන් කුෂ්ඨය නැහැ කියන එක. එතකොට ඒකේ සුවය නැතිනම් ඒක අතුරුදහන් වුණොත් නැවත කුෂ්ඨය මතුවෙන්නට ඕනේ. ඒතර කුෂ්ඨය මතු නොවන තාක්කල් ඒක සුවයි කියලා තමයි කියන්නේ. එහෙමනම් ඒ සුවේ विद्यමානයි. අන්න ඒ විදිහට කෙලස් නැසූ තැන විඳින්නට කිසිවක් නැහැ. නමුත් ඒ කිසිවක් නැති බවෙහි ඇති ශාන්තිය සැනසීම සදාකාලිකවම පවතිනෝ. ඒ නිසා තමයි විමුක්තිය අවේදිත සුඛයක් කියලා හඳුන්වන්නේ. ඉතින් මේ කාරණා කොතරම් පැහැදිලි කළා වුණත් සාමාන්‍ය ප්‍රතඥ මනසට මේවා තරම් හොඳින් ග්‍රහණය වෙන්නේ නැහැ, විශ්ය වෙන්නේ නැහැ. ඒ නොවිඳින්නා වූ සුවයක් කියන එක මිනිස්සුන්ට එතරම් අදාළ වෙන්නේ නැහැ. ඒවා පිළිබඳව මිනිස්සුන්ට තේරුම් ගන්නටවත් බැරි තැන ඒවා පිළිබඳව අපේක්ෂාවක් බහුලව ඇති වෙන්නේ නැහැ. මිනිස්සුන්ට හුරු පුරුදු විඳින්නා වූ සුවයක්, දැනෙන්නා වූ සුවයක්, Tamanට ආස්වාදනය කරන්න, භුක්ති විඳින්නට පුළුවන් දෙයක්. මම සුව විඳිනවා කියලා ආත්ම තෘෂ්ණාවෙන්, සක්කාය දිට්ඨියෙන් ග්‍රහණය කරන්නට පුළුවන් විදිහේ සුවයක් තමයි මිනිස්සු හැම විටම සත්වෝ සසර ගමනේ අපේක්ෂා කරන්නේ. ඉතින් අර ප්‍රතිපත්ති පූජාව අපට උපකාර වෙන්නේ निराமிස සුවයක් සඳහා. සසර ගමනේදී අපට දුර්ගුණ දුරු කරන අවස්ථාවන්හිදී යහගුණ දියුණු කරන අවස්ථාවන්හිදී ප්‍රඥාව අවදි කරන අවස්ථාවන්හිදී ඒ දැනෙන සුවය කෙලෙස් දුක්ඛයෙන් තොර බව නිසා ඇතිවෙන සුවයක්. ඒ වගේම සියලු කෙලෙසුන් ප්‍රහාණය කළාම දැනෙන සුවය ඒ ක්ලේශයන්ගෙන් විනිර්මුක්ත සුවය. පිරිනිවන් පෑවහම ඇතිවෙන සුවය ඒ කිසිවක්ම දුක්ඛයන් නැති බවේ නාම රූප ධර්ම සංස්කාර ධර්ම නැති බවෙහි සුවය. ඉතින් මේවා බොහොම ගැඹුරු කාරණා. ගැඹුරු ප්‍රඥාවක් ඇති කෙනෙකුට පමණක් විශ්ය වෙන කාරණා. ඉතින් ලෝකයේ සියලු සත්වයෝම මේ විදිහට ගැඹුරු ප්‍රඥාවක් අවදි කරගත්තු අය නොවේ. ඒ ලෝකේ යථාර්ථය මනවින් අවබෝධ කරගෙන උත්තරීතර පරමාර්ථයක් සඳහා කටයුතු කරන්නට පුළුවන් අය නෙවෙයි සාමාන්‍ය ප්‍රතජන සත්වයාගේ සාමාන්‍ය ස්වභාවය තමයි සුඛකාමානි භූතානි දුක්ඛ පටික්කෝලානි තමන්ට ඉන්ද්‍රයන්ට දැනෙන විදිහේ දුක පීඩාව ඔවුන් ප්‍රතික්ෂේප කරනවා ඉන්ද්‍රයන්ට දැනෙන විදිහේ සැපයට කැමති වෙනවා එතකොට ඒ සැපයට කැමති වෙන්නා වූ සත්වයා ඊළඟට සොයන්නට ගන්නවා සැප ලැබෙන්නේ කෙසේද? දුක අඩු වෙන්නේ කෙසේද? ඒ තනත්තා දුකට කැමති නිසා දුක අඩු කරගන්න ක්‍රමයක් බලනවා. සැපයට කැමති නිසා සැප වැඩි කරගන්නා ක්‍රමයක් බලනවා. එතකොට යම් යම් ශාස්ත්‍රවරු ලෝකෙහි පහළ වෙලා කියා දෙනවා අනුන්ට දුක් ඇති කළොත් Tamanටත් දුක ඇති වෙනවා. අනුන්ට සැප ඇති කළොත් Tamanටත් සැප ඇති වෙනවා. වැපුරු දෙහි අස්වැන්න ලැබෙනවා. ඒක තථාගතයන් වහන්සේ පමණක් නෙවෙයි කර්මය කර්මඵලය පිළිගන්නා තවත් බොහෝ ශාස්ත්‍රවරු මේ කාරණේ ලෝකයට පැහැදිලි කරලා දෙනවා. එහෙම පැහැදිලි කරලා දුන්නාම බොහෝ සත්වෝ දුක අකමැති නිසා තමන්ගේ දුක අඩු කරගන්නට අන් අයට දුක් ඇති කිරීමෙන් වළකිනවා. තමන්ගේ සැපේ වැඩි කරගන්නට අන් අය සැපවත් කරන්නට පෙළඹෙනවා. ඉතින් තථාගතයන් වහන්සේගේ දහම තුලත් මේ කර්මයේ කර්මඵලය පැහැදිලි කරලා දුන්නාම තථාගතයන් වහන්සේ එය දේශනා කරන්නේ හේතුඵල ප්‍රඥාව අවදි කොටගෙන ප්‍රතිපත්ති මාර්ගයට යොමු කිරීමේ මූලික අවශ්‍යතාව සඳහා. නමුත් සාමාන්‍ය පතඥන සත්වයා එයින් ග්‍රහණය කරගන්නේ මේ යහපත් දේවල් කළාම අපට යහපත් සැප විපාක ලැබෙනවා කියන මූලික කොටස, ප්‍රාථමික කොටස. ඒ වරදක් නෙමෙයි එය අසත්‍යක් නෙමෙයි. අපි යහපත් දේ කරනකොට අපිට යහපත් විපාක ලැබෙනවා. නමුත් ඉන් ඔබට ගිය අර අවේදිත සුඛයක් පිළිබඳ, निराமிස සුඛයක් පිළිබඳව ගැඹුරු ප්‍රඥාවකින් ස්පර්ශ කරන්නට බැරි තැනැත්තා මේ පහසුවෙන් ස්පර්ශ කරන්නට පුළුවන් සුවය සැපය අපේක්ෂා කරමින් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලට අවතීර්ණ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ප්‍රතිපත්තියට වඩා ආමිසයට සත්වයා පෙළඹෙන්නට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි මේ ප්‍රතිපත්තියෙහි තියෙන සියුම් බව. ඒක මනසට විශ්ේ වෙන්නේ නැහැ. ඒන් ලැබෙන निराமிස සැපය, ඒන් ලැබෙන අවේදිත සැපය ගැඹුරු ප්‍රඥාවක් ඇති කෙනෙකුට මිසක් ඒවා ස්පර්ශ වෙන්නේ නැහැ විශ්ය වෙන්නේ නැහැ සියුම් වැඩි ඒ වගේම ඒක පුහුණු කිරීම දුෂ්කරයි පහසු නැහැ ඒක තමයි පළවෙනි කාරණේ දෙවැනි කාරණය තමයි දුක අඩු කරගෙන සැප විඳින්නට ඉන්ද්‍රයන්ගෙන් විඳින්නා වූ සාමිස සැපයක් වේදිත සැපයක් අපේක්ෂා කරන්නා වූ සත්‍යය ඒ සැපේ ලැබෙන්නේ අනිත් අයට සැපවත් වෙන්නට උදව් කිරීම තුලිනුයි කියන මේ අදහස පෙරදරි කරගෙන බොහෝ කොට සසර ගමනේ තමන් සුවපත්ව ජීවත් වෙන්නට කැමති නිසා සැප විඳින්නට කැමති නිසා ලෝකයේ අන් අය සැපවත් කරන්නට නොඑක් දේවල් පරිත්‍යාග කරන්නට දන් දෙන්නට පෙළඹෙනවා ඒක තමයි දෙවැනි කාරණේ. මේ කාරණා දෙක නිසා තමයි බොහෝ කොට සත්වය ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාවට නැඹුරු වෙන බවක් අපට පෙනේ. දැන් මේ තුල යම්කිසි තෘෂ්ණා මූලික බවකුත් ක්‍රියාත්මක වෙනවා කියලා පෙනෙනකොට බුද්ධිමත් සමාජය ඒ පිළිබඳව තරම් උසස් කොට සලකන්නේ නැහැ. තරම් උසස්යයි අගය කරන්නේ නැහැ. නමුත් ඒක අද අගතිගාමී චින්තනයක් තරමට වර්ධනය වෙලා ආමිස පූජාව වැඩක් නැහැ ආමිස පූජාව තේරුමක් නැහැ අර්ථ ශුන්‍යයි ඒකෙන් ප්‍රශ්නාව වැඩෙනවා ඒකෙන් කෙලෙස් වැඩෙනවා ඒකෙන් සසර දිග්ගැස්සෙනවා කියන විදිහට ආමිස පූජාව ප්‍රතික්ෂේප කරන තැනකට වර්තමාන සමාජයේ ඇතැම් අය පෙළඹිලා තියෙනවා තවත් පිරිසක් අර විදිහට ආමිසයත් එක්කලා බද්ධ වෙලා ඒ කටයුතු කරගෙන යනවා ප්‍රතිපත්තිය ගැන තරම් තැකීමක් හැඟීමක් නැතිව ඒ එකාන්තය ඒ වගේම ආමසයෙන් සසර දිග්ගැස්සෙනවා ඒ වගේම තෘෂ්ණාව වැඩෙනවා ඒ විදිහට කියලා ඒවා ප්‍රතික්ෂේප කරන තව පිරිසක් ගොඩ නැගිලා තිනවා ඒ තවත් පන්තයක්